ඊගාව ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ ඒකත් ගිය සතියෙම එකක් මේක නම් අර කාලාම සූත්‍රය ආව එක මේක මම ප්‍රායෝගිකව අහන දෙයක් thanks miss මේක පොඩි මට ඉංග්‍රීසි වචනයකුත් පාවිච්චි කරන්න වෙනවා දැන් අර එහි පස්සිකෝ කියන වචනේ ඒක බුද්ධ ඒ බුදුගුණ වචනේ මම මේක හැම වෙලෙම හිතන්නේ ස්වාමින් වහන්ස මොකද මේ තමන්ගේ සමහර වෙලාවට තමන්ගේ මත වලට මතේ දරණ අය ඒක තහවුරු කරගන්න මේ එක වචන එක වචනේ වචනේ අරගෙනත් කරනවනේ අපි හැම වෙලෙම මේ හැම දෙයකම સંદર્ભය නිමෙයිද ගන්න ඕනේ දැන් සන්දිට්ඨිකෝ අකාලිකෝ මේක එකින් එකට එකින් එකට නේද මේක තමා තුලට දමා ගන්න තමා තුලින් බලන්න තමා තමා තුලට ගන්න තම තම දැන පමණින් ගන්න ඒක මේ ඔක්කොගෙම එකතු වෙන්නේ මේ ඊද ස්වාමීන් වහන්සේ අපි මේක එක මට පොඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ බුදුදහමේ ওই දෙපැත්තම තියෙනවා සංශ්ලේෂණ න්‍යාය සහ විශ්ලේෂණ න්‍යාය යමක් බෙදලා බලන්නත් ඕන ආයෙ එකතු කර කර බලන්නත් ඕන ওই දෙපැත්තම කළොත් තමයි අපට පැහැදිලි වැටහීමක් එන්නේ තර විශ්ලේෂණ න්‍යාය තමයි නාම රූප පංචස්කන්ධ ආයතන ධාතු පරමාර්ථ දක්වා බෙදා බලන ක්‍රමය තමයි විශ්ලේෂණ න්‍යාය. සංශ්ලේෂණ න්‍යාය තමයි හේතු ප්‍රත්‍ය වශයෙන් සෝවිසි ප්‍රත්‍ය වශයෙන් මේවා ගොනු කර කර ගොනු කර කර එකට එකතු වෙලා සක්‍රිය වෙන හැටි හඳුනාගන්න. ඒක ක්‍රම දෙකම අපි පාවිච්චි කළාම තමයි අපට පැහැදිලි අදහසක් ගන්න පුළුවන්. දැන් අපි සද්ධාව ගැන වෙනම කතා කරන්නත් ඕන. ඒක ප්‍රඥාවත් එක්ක මොහො එනකොට කොහොමද? ඒක අනිත් ධර්මයන් එක්කලා එකට එකතු වෙන්නේ කොහොමද? ඒකට බාධක ධර්ම මොනවද? ඒකට උපකාරකද මේ මේ විදිහට අපි ඒක සමස්ත સંદર્ભය කතා කරන්නත් ඕන. හැබැයි වෙන් කරලා අරගෙන ඒකේ තියෙන මූලික ගුණය හඳුනා ගන්නත් ඕන. ඒ දෙකම අවශ්‍යයි. එක පැත්තක් දැන් ඔය ස්වාමින් වහන්සේ ඔය සාන්දුෂ්ටික ක්‍රමය, අපන්නක ක්‍රමය කියන මං හිතන්නේ දැන් මේ අද කාලේ අපි කරනවා ගොඩක් මම සිංහල හරියටම වචනේ දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ අර මොකක් හරි ඇනලිටිකල් තින්කින් ක්‍රිටිකල් තින්කින් කියලා මේ අපි ගොඩක් දැන් අලුත් රස්සාවල් වලට යනකොට වැඩියෙන්ම බලන්නේ ওই පැත්තනේ. ඒ කියන්නේ ওই විදිහට තමයි නේද ස්වාමීන් වහන්සේ අපි කියන්නේ විශ්ලේෂණය කරලා බලනවා. එතකොට ක්‍රිටිකල් කියලා කියන්නේ විවේචනාත්මකව. ඒ විවේචනාත්මක කියලා කියන්නේ එක මත. ඒ විවේචනය කියන එක ක්‍රම දෙකකට කරන්න පුළුවන්. සද්ධාවෙන් විවේචනය කරන්න පුළුවන් නිග්‍රහශීලයෙන්. එතකොට අපි ශාස්ත්‍රීය වශයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ආයතනයක බලාපොරොත්තු වෙන්නේ නිග්‍රහශීලී විවේචනය කිරීමක් නෙමෙයි. අර කියනකොටම ඒක පිළිගන්නේ නැතුව ඒක විමසා බලන්නට ඕන. එතකොට මේ විමසා බැලීමේදී අර තියෙන කාරණේ දිහා විවිධ පැතිවලින් බලන්න. ඒක තමයි මේ ක්‍රිටිකල් ක්‍රමය හැටියට. එතකොට ඇනලයිසිස් කියලා කියන්නේ එතනදී අපි ඒ තියෙන එකම බෙද බෙද බලන. ඒකම තව තව කෑලි වලට කඩ කඩ බෙද බෙද විශ්ලේෂණය කරනවා. එතකොට අර විදිහට ක්‍රිටිකල් ක්‍රමේදී එහෙම ඒක බෙදලා බලන්න ඒක පාදක කොටගෙන අපි ඒක දිහා විවිධ පැතිවලින් බලනවා. ඒ ඉවෙන්ට් කරලා ඒක විනිශ්චය කරනවා. ඒ දෙපැත්තම අවශ්‍යයි. ඒ ඒකම ඒක තම ඒ විදිහ තමයි නේද ස්වාමීන් වහන්සේ එතකොට දැන් ඔබ වහන්සේ කියවනේ පටිච්ච සමුප්පාදයේ තිලක්ෂණය චතුරාර්ය සත්‍ය පරමාර්ථ ධම්ම වශයෙන් බලන්න කියන්නේ මෙතනදී මට මේ දෙක තව චුට්ටක් පැහැදිලි කරගන්න ඕනේ. එතකොට පරමාර්ථ ධර්ම වශයෙන් බලන්න කියන්නේ ඒ අර බෙදා බලන ක්‍රමය. පටිච්ච සමුප්පාද වශයෙන් බලනවා කියලා කියන්නේ අර එකතු කරලා ඒක දිහා විවිධ පැති වලින් හේතුඵල වශයෙන් බලන ක්‍රමය. ඊළඟට ත්‍රිලක්ෂණ කියලා කියන්නේ ඒව ආවේනික ස්වરૂපයන් ආවේනික ගති ලක්ෂණ හඳුනා ගන්න ක්‍රමය. චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ නිවනට සාපේක්ෂව මේ ධර්මයන් දිහා බලන ක්‍රමය. එතකොට තමයි නිවන් මඟ හෙළි වෙන්නේ ඒ තුන. පැහැදිලි ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පින් ඔබ වහන්සේට පියමේ නිවර්තිම.